අවසරයි ස්වාමීන් වහන්ස මුදිතාව නම් කවර භාවනාවක්ද කිය අපට පහදා දෙන්න. අද දවසේදී භාවනා වශයෙන් අපට ලැබිලා තියෙන මුදිතා භාවනාව ගැන හැඳින්වීම පිණිස මුදිතාව කියන්නේ කුමක්ද කියන එක අපි දැනගන්නට ඕනේ. මුද මෝදනේ කියන ධාතුවකින් තමයි මුදිතා කියන පදේ හැදිලා තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ මුදිතාව කුසල් සිතකින් ප්‍රීතිමත් වීම. උසාසිතෙන් ප්‍රීතිමත් වීම. ඒ කියන්නේ දැන් දෙමෝපියෝ තමන් හදා වඩා ගන්නා වූ දරුවන්ගේ තරුණ වයසේන කොට ඒ දරුවන්ගේ රූපකාය සම්පත්තිය දකින කොට එවාගේ මේ අත්ංගේ ධනම තේරුම එවාගේ මිහිරි කටහඬ එවාගේම දක්ෂතා දකින්න කොට අහන කොට දෙමව්පියන් පුදුමාකාර මුදිතාවක් ඇති වෙනවා. මේ දරුවන් ලබාගත් මේ සම්පත්තිය කිසිදාක අඩුපාඩු නොවේ බොහෝ කාලයක් පවතිවා කියන හිත ඒ දෙමෝපියන්ගේ సంతානෙ පහළ වෙනවා. මහා බ්‍රහ්මයාගේ సంతානෙත් මේ මුදිතාව ධ්‍යාන භාවනාවකට වෙලා පවතිනවා. ඒ කියන්නේ ලෝකයේ සීල සත්‍යයන්ගේ දියුණුව දැකලා ඒ මෝදණයටපත් වෙන ස්වභාවය තමයි මේ මුදිතාව කියලා හඳුන්වන්නේ. මේක බ්‍රහ්මියෙකුගේ උසස් ගුණයක් වශයෙන් හඳුන්වන බැවින් බ්‍රහ්ම විහාර ශ්‍රේෂ්ඨ චර්යාවක් බැවින් බ්‍රහ්ම විහාර කියලා හඳුන්වනවා. එනිසා මුදිතාව කියන එකේ නියම තේරුම තමයි තමන්ට ඊටාම සුහද එවැගේම තමන්ගේ ඊටාම ප්‍රියමනාප කෙනෙකුගේ රූපකාය සම්පත්තිය එවැගේම ධන සම්පත්තිය සීලාදී ගුණ සම්පත්තිය දැකීමෙන් ඇසීමෙන් ලබා ගන්නා වූ සතුට වාගේ තමයි මේ මුදිතාව විශේෂයෙන් එතන ආරක්ෂාව යුතු දෙයක් තියෙනවා ජේහසිත සෝමනස්සේ කියන මේ අකුසල සංප්‍රයුක්ත ප්‍රීතිය මෙතනින් වළක්වා ගන්නට ඕන. ජේහසිත ප්‍රීතිය කියන එක නෙමෙයි සෝමනස්සේ නෙමෙයි මෙතන ගැනෙන්නේ අනුන්ගේ සම්පද්ද කළා ඒව බොහෝ කාලයක් පවතිවා කියන හෘදයාංගම කුසාසිතින් පත්වෙන් පහළවන මෝදනයයි. එනේ මේක තමයි මුදිතාව කියලා හඳුන්වන්නේ. ඒක භාවනා වශයෙන් වැඩිම තමයි මුදිතා බ්‍රහ්ම විහරණය කියලා හඳුන්වන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මුදිතා බ්‍රහ්ම විහාර භාවනාව කවර චරිතයකට ගැළපේද? මුදිතා බ්‍රහ්ම විහරණ භාවනාවක් විශේෂයෙන් චරිත හයෙන් දේශ චරිතයට සත්‍රායන බව හඳුන්වනවා. දේශ චරිතයට තියෙනවා බ්‍රහ්ම විහාර භාවනා හතරයි එවාගේ වර්ණ කසින භාවනා හතරයි. ඒවා මේ විශේෂයෙන්ම ද්වේෂය මැඩ පවත්වන්න හේතු වෙන, ද්වේෂය යටපත් වෙන්න හේතු වෙන භාවනා බැවින් දේශ චරිතයට මේ මුදිතා භාවනාවක් සත්‍යයි බව අර්ථ කතාවල හඳුන්වලා තියෙනවා. අනිත්‍යයට එපා කියලා නැහැ. ඒ හැම දිනා විසින්මත් කළ යුතු දෙයක් මුදිතා භාවනාව දේශචරිතයට විශේෂයෙන් මේක සත්‍රාය වීමෙන් ඉක්මනින් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් බවයි ඒ හඳුන්වන්නේ. ස්වාමින් වහන්සේ මුදිතා භාවනාවේ අනුපිළිවෙල කෙසේද? මුදිතා භාවනාව ඍජුවම වැඩි හැකි දෙයක් නෙවෙයි. මුදිතා භාවනාව වැඩිවීමට ප්‍රථමයෙන් මෛත්‍රී ධ්‍යාන වඩලා තියෙන්නට ඕනේ. කරුණා ධ්‍යාන වඩලා තියෙන්නට ඕනේ. මෛත්‍රී ධ්‍යානයත් කරුණා ධ්‍යානයත් හරියට ප්‍රගුණ කරගත කෙනෙකුටයි මුදිතා භාවනාව ධ්‍යාන බවට වඩන්න පුළුවන් වෙන්නේ. ඒ හැර කර්මස්ථානයක් ප්‍රගුණ කිරීම වශයෙන් මුදිතාව ප්‍රගුණ කිරීම වරදක් නොවේ. නමුත් මේක ධ්‍යාන බවට වඩන්න තරම් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මෛත්‍රී ධ්‍යාන 528ක් ප්‍රගුණ කරගෙන කරුණා ධ්‍යාන 132ක් ප්‍රගුණ කරගෙන ඊළඟට තමයි මුදිතා භාවනාව සාර්ථකව දියුණු කරගන්න ලැබෙන්නේ. ඒකෙත් කියනවා අනුපිළිවෙල වශයෙන් ආරම්භ කළ යුතු ආකාරයේ දැන් මෛත්‍රී භාවනාවේදී සඳහන් වෙනවා තමා තිස්සලා මෛත්‍රී කරගෙන ඊළඟට තමන්ට ගරු කටයුතු මව්පියන් ගුරුවරුන් ආදී කල්යාණ මිත්‍රතුමන්ට මෛත්‍රී කිරීම ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට මෛත්‍රී කිරීම ඊළඟට අහිතවත් කෙනෙකුට මෛත්‍රී කිරීම කියලා අනුපිළිවෙලක් තියෙනවා ඒ වගේම ජීවත් වෙන්න කෙනෙකුට මෛත්‍රී කිරීම ඒ වගේම තමයි මේ මුදිතා භාවනාවට උපදේශ වශයෙන් ලැබිලා තියෙන්නේ. ඉස්සලා කමාඩ තමයි මුදිතාවක් ඇති කරගන්නවා. ඊළඟට ඊටාම ගරු කටයුතු. ඒ වගේම බොහෝම හිත ප්‍රේමනාප කෙනෙකුගේ සම්පද්දකලා ඒ සම්පත් අනුව මුදිතාව ප්‍රගුණ කරගන්නවා. ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට මුදිතාව වඩනවා. ඊළඟට හිතවත් කෙනෙකුට මුදිතාව වඩනවා. මේ විදිහට මේ හතර ආකාරයක හතර දිනාට මුදිතාව දිනු කරගෙන තමයි සීමා සම්භේදයේ කියන මුදිතාවේ ධ්‍යාන කාටත් සාධාරණ වඩන්න පුළුවන් වුණාම ඊළාට ස්ථාන වශයෙන් තමන් ඉන්න සේනාසනය, තමන් ඉන්න ගම, තමන් ඉන්න නගරේ, තමන් ඉන්න රට, තමන් ඉන්න ලෝකයේ මේ විදිහට දිස්යක් භූමිතලයටම සත්වයන්ට මුදිතා භාවනාවෙන් ධ්‍යාන පතුරවන්නට උපදෙස් දීලා තියෙනවා. ඒකම දිශා වශයෙන් නැගෙනහිර දිශා, දකුණු දිශා, බටහිර දිශා, උතුරු දිශා, නැගෙනහිර අනු දිශා, දකුණු අනු දිශා, බටහිර අනු දිශා, උතුරු අනු දිශා, යට දිශා, උඩ දිශා කියන දස දිශාවටම මේ මුදිතා භාවනාවෙන් ධ්‍යාන වශයෙන් සිත පතුරවන්නට උපදෙස් ලැබිලා තියෙනවා. ඒ විදිහට තමයි මුදිතා භාවනාව සාර්ථකව දිනු කරගන්නට ලැබෙන්නේ. එනිසා මේකේ අනුපිළිවෙල මේ විශේෂයෙන් අර මෛත්‍රී භාවනාවක් වඩන වෙලාවේ තමන්ගේ සීලය පිරිසිදු කරගෙන විවේක තැනකටපත් වී තමන් ගැන තමන් ඉස්සෙල්ලා හිතනවා මම මේ විදිහේ සීලවන්තයි මගේ සීලයෙන් නොපිරිහි පවත්වා ගන්න මට හැකි වේවා. ඒ විදිහට තමන්ගේ සම්පත් ගැන ස්වල්ප වශයෙන් මෙනෙහි කරලා ඊළඟට තමන්ට බොහෝම සහයෝගය දෙන්න බොහෝම හිතයිසීව කටයුතු කරන හදවතින්ම එකතු වෙන මේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා නම් ඔහු ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන ඒ තැනත්තාගේ ධන සම්පත්තිය, ඒ වගේම රූප සම්පත්තිය, ඒ වගේම සීල සම්පත්තිය මේ වාගේ යහපත් දෙයක් අරමුණු කරගෙන මේ තැනත්තාගේ මේ ආමිෂ සම්පත් නොපිරිහෙවා, ඒ වගේම මේ තැනත්තාගේ නිර්ආමිෂ සම්පත් නොපිරිහෙවා, මේ තැනත්තාගේ ධනෙ නොපිරිහෙවා, කීර්තිය නොපිරිහෙවා සම්පත් නොපිරිහෙවා ආදී වශයෙන් තමාට වැටෙන වැටෙන වචන වලින් මේ සම්පත් වලින් නොපිරිහීමේ ප්‍රාර්ථනාව ඇති කර ගන්නවා. ඊළඟට තමයි තවත් මධ්‍යස්ථායකට මුදිතා වඩන්නේ. ඊළඟට සතුරු කෙනෙකුට මුදිතා වඩනවා. මේ විදිහට තමයි මුදිතාවේ අනුපිළිවෙල සඳහන් කරලා තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස මුදිතා භාවනාවට බාධක මොනවාද? මුදිතා භාවනාවට බාධක වශයෙන් විශේෂයෙන් ඇති වෙන්නේ තමන්ගේ සීලය යම් විදිහකින් අපරිසුදු වෙනවා නම් ඒක බාධාවක්. සීලවන් සීලවන්තයාට කවදාකවත් භාවනාවක් සාර්ථකව දියුණු වෙන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍ය වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැතිනම් ඒකත් බාධාවක් වෙනවා. ඒ වගේම ඉවසීමේ ශක්තිය. බොහෝ දෙනාට ඉවසීමේ ශක්තිය අඩුයි. ඒ විදිහේ ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඒක භාවනාවට බාධාවක් නෙවෙයි. වසීනේ ශක්තිය අඩුකමක් භාවනාවට බාධාවක් වෙනවා. ඒකම වීර්ය ලිහිල් කිරීම. දැන් කියන්නේ මේ භාවනා වඩද්දී විනාඩි 10ක් 15ක් වල නවතින එහෙම නැතුව පැයක් පැයකමාරක් පැය දෙකක් පැය තුනක් හරි එකේ ඉඳගෙන භාවනා කරන්න තරම් උත්සාහවන්ත වෙන්න ඕනේ. වීර්ය ලිහිල් වීමත් බාධාවක්. වීර්ය අධික වීමත් බාධාවක්. එනිසා ඒවා ගුරු උපදේශ ඇතිව සමවීරිය ඇතිව කරන්නට අවශ්‍ය වෙනවා. ඒකම තවත් විශේෂ බාධාවක් තමයි අර වාගේ හිතවත් කුජලයන් පිළිබඳ දියුණුව දැකලා ගේහසිත සෝමනස්ය ඇති කර ගැනීම. ගේහසිත කියන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාවෙන් යුතු සෝමනස් වෙනවා නම්, ලෝභ සාගත සෝමනස් වෙනවා නම් ඒක බාධාවක්. ඒ විදිහේ බාධක දේවල් මෙසේ පවතිනවා. තවත් එකක් තමයි උසස් ගුණ ධර්මයන් පුරන්න ඇලිමැලි වීම. ඒ වගේම සීල දකින්න, බණ භාවනා කරන්න, විවේකයන් වල වාසය කරන්න, ඒ වගේම එකලා වෙන්න, ඇලිමැලි වෙනවා නම් ඒකට කියනවා අරතිය කියලා. මේ අරතිය කියන එක විශේෂ බාධාවක්. එනිසා මෙන්න මේවායින් යෙන් වෙලා ඒවා තේරුම් අරගෙන ඒවායින් වැළකීගෙන මේ භාවනාව වැඩුවොත් මේකේ ප්‍රතිඵල නෙලා ගන්නට පුළුවන් කියන එක අපි කරුණාවෙන් මතක් කරනවා. ස්වාමින් වහන්සේ මුදිතා භාවනාවෙන් ලැබෙන ධ්‍යාන සමාධිය මොනවාද? මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුනම සමගතිකයි. ඒ කියන්නේ ඒ භාවනා තුනෙන්ම ලබන්න පුළුවන් රූපාචර ධ්‍යාන තුනක් තුනක් දැහි. ඒ කියන්නේ සෝමනස්ස සාගත මේ කුසාසිතක් ඇති වෙලාවේ තමයි මේක ධ්‍යාන බවට යන්නේ. උපේක්ෂා සාගත කුසාසිතෙන් ධ්‍යාන බවට යන්නේ නැහැ. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උපදේශ පරිද්දෙන් මේ භාවනා වැඩිීමේදී විශේෂයෙන්ම පළමුවෙන් ඇති කරගන්නට ලැබෙන්නේ පරිකර්ම සමාධිය. පරිකර්ම සමාධිය කියන්නේ දැන් මුදිතා භාවනා වඩ아가න යාමේදී තමාගේ සිත ගත සංසිඳිලා ගම් අහසේ ඉන්න වාගේ ස්වභාවයක් ප්‍රසද්ධිය හොඳින් පිහිටලා ස්වභාවයක් ඇති වෙනවා. ඒ වෙලාවට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒක බොහොම ලපටි සමාධියක්. ඊළඟට තියෙනවා උපචාර සමාධිය කියන තවත් සමාධියක්. ඒ සමාධිය තමයි විශේෂයෙන්ම කාමාචර කුසාසිතේ ඇතිවෙන ඒකාග්‍රතාවය. කාමාචර කුසාසිත කියලා කියන්නේ දැන් අපි සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත කුසාසිතකින් මේ භාවනා කරනකොට යාපේ සිතේ තියෙන නීවරණ පහ යටපත් වෙනවා. කාමච්ඡන්ද කියන ආශාවක් නැතුව යනවා. ව්‍යාපාද කියන තරහක් නැතුව යනවා. තීන මිද්ද කියන ඇලිමැලිකමක් නැතුව යනවා. උද්ධච්ච කුක්කුච්ච කියන සිතේ විසිරීමක් හෝ රසතැවිල්ලක් නැති වෙනවා. විචිකිච්ඡා කියන සැකසාංකා නැති වෙනවා. ඒවා නැති වෙන්න අපේ සිතේ පහළ වෙනවා කුසල විතරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන අංග පහක් පහළ වෙනවා. ඒ සිතේ තියෙන ඒ ධානාංග පහ ශක්තිමත් වෙනකොට නීවරණ පහ යටපත් වෙනවා. එයින් ලැබෙන චිත්ත ඒකාග්‍රතාවට කියන උපචාර සමාධිය. ඒ උපචාර සමාධිය විශේෂයෙන්ම දැන් අර මුදිතා භාවනා වඩ아가න යාමේදී ඒ තැනත්තාට මුදිතා භාවනාවට අරමුණු කරන පුජ්‍යලයන් ඉස්සරහන් නැගීගෙන වාගේ හිතට එනවා. ඒ වෙනාවේ තමයි ඔය උපචාර සමාධි අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙලාවේදී වෙන දෙයක් හිත හිතා ඉන්නේ නැතුව ඒ භාවනා මානසිකාර්යයම යෙදී සිටීමෙන් ඒ සමාධිය බොහෝ වේලාවක් පවත්වා ගන්න පුළුවන්. උපචාර කියන්නේ තේරුම ධානයේට ආසන්නම සමාධිය කියන තේරුමයි. ධාන කියන්නේ රූපාචර ධාන. ඒ රූපාචර ධාන අතරින් පළවෙනි ප්‍රථම ධානය ලැබෙන්නේ උපචාර සමාධියේ ළඟ තමයි ළඟ තමයි. ඒ ප්‍රථම ධානය ලැබෙනකොට මේ උපචාර සමාධියෙන් අර ධානාංග ශක්තිමත් වෙලා බොහෝ වේලාවක් එක ඉරියව්වෙන් ඉන්න පුළුවන් වෙනකොට එකවරටම මේ මෛත්‍රී භාවනාව වඩන්නා වගේ මේ මුදිතා භාවනාවේදී තමන්ගේ සිත ඒ කුසල් අරමුණට කිඳා බසින තත්ත්වයක් ඇති වෙනවා. ඒ වෙලාවේ පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙන හැබැයි ඒක චිත්තක්ෂණයයි මුලින් ඇති වෙන්නේ. ඒක නැවත නැවත නැවත ඒ විදිහට ඇති වෙනවා. එසේ ඇතිවීමේදී තමන්ගේ හිතින් අරමුණු කරන්නට ඕන මේ ලැබෙන ඒකාග්‍රතාව විනාඩි 2ක්, විනාඩි 3ක්, විනාඩි 5ක්, විනාඩි 10ක් පවතිවා විනාඩි 15ක් ආදි වශයෙන් ටිකෙන් ටික මේ කාලය මේ පවත්ව ගන්න අදිෂ්ඨාන කරන්නට ඕනේ. වැඩි වෙලාවක් පවතින අදිෂ්ඨාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගෙන යනකොට පැය භාගයක් නෙමෙයි විනාඩි 45ක්, 6ක් ඒවා ගෙන්න පුළුවන් වුණාන් පස්සේ ධානාංග බලන්න නියමයි. ඒ කියන්නේ ඒ වෙලාවේ හිතේ මේ කුසල් අරමුණට ඒ කියන්නේ මුදිතා කුසල් අරමුණට හිත නංවන විතරකයේ පැවතුණා කුසල් අරමුණ හිත හැසිරවන නිසාරයේ පැවතුණා ඒ අරමුණේ සිත පිනවන ප්‍රීතිය පැවතුණා ඒ අරමුණේ සපවත් කරන සුඛය පහළ වුණා ඒ අරමුණෙන් පිට නොයා පවත්නා වූ ඒකාග්‍රතාව පහළ වුණා මේ ධානාංග පහ මෙනෙහි කරලා අයමත් අර ධානයේ ආවර්ජන කරමින් සමාධින්නට ඕනන්දු වෙන්නට ඕනේ. ඒ කියන්නේ මේ විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා අංග පහකින් යුක්ත වූ චිත්ත සමාධිය නැවත ලැබේවා කියන අදිෂ්ඨාන කරන කොට අයමත් චිත්ත සමාධි වෙනවා. ඔය විදිහට ඒක සමාධි වෙන්න පුරුදු වුණාට පස්සේ කරුණු පහකින් වශී කරගන්නට නියමයි. ඒ කියන්නේ ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන උට්ඨාන පච්චේකන කියන මේ අංග ආකාර පහෙන් වශීතා බවට පමුණවා ගන්නට ඕන. එතන ආවර්ජන කියන්නේ මුදිතා වචනය. මුදිතා භාවනාවට තමන් පාවිච්චි කරන වචනය නැවත මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කරනකොටම චිත්ත සමාධිය ඇති වෙනවා. ඒකවත් ඒකට කියන සමාපජ්ජනා. ඒ සමාපජ්ජනයේ ඉස්සෙල්ලා අදිෂ්ඨාන කරන්න ඕනේ මෙච්චර වෙලාවක් මේ සමාධියේ පවතිවා කියලා. ඊළඟට මෙච්චර වේලාවකින් අවදි වීම සිද්ධ වේවා. ඔය විදිහට ආවර්ජන සමාපජ්ජන අධිෂ්ඨාන වුත්තාන කියන හතර වැඩියෙන් ප්‍රගුණ කරගෙන අන්තිමට තමයි පච්චවේකනා කියන මානසිකාර්යය කරන්නේ ධානාංග බැලීම. මේ විදිහට ඒක සීවර දහස්වර ප්‍රගුණ කරගන්න තරමට වාසනාවන්තයි. ඒ කියන්නේ බල සම්පන්නයි. ඊළඟට එතනින් පුළුවනි ඒ ප්‍රථම ධානයේ සකිතා ප්‍රගුණ කරගෙන සෑහීමකටපත් වෙනන් පස්සේ ප්‍රථම අධ්‍යානයේටපත් වෙලා ඒ කියන්නේ හිතගනත් පුළුවනි වාඩි වෙලත් පුළුවනි ඇවිදිමුණත් පුළුවනි සයනගත වෙලත් පුළුවනි කැමති වෙලාවක් මේ සමාධියට සමාදෙලෙන්න පුළුවන් තරමට ප්‍රගුණක වුණාට පස්සේ ඒකේ තියෙන අංග පහෙන් හිතාරකේ ਵਿਚාර දෙක ඕලාරික බව මෙනෙහි කරන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධ්‍යානයේ අර්පණාගත වේවා කියන අදිෂ්ඨානයෙන් මුදිතා මනසිකාරය පවත් වෙනවා එසේ පවත්වන එනකොට විචාරික විචාර නොමැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතාවගෙන අංග තුනේ යුක්තව ඒ නිධානයේ සිත සමාධිගත වෙනවා. ඒ ධ්‍යාන දෙවෙනි ධ්‍යානයත් අර වගේම වසීතා පහට වසීතා කරගන්නට ඕනේ. ඒ වසීතා පහෙන් ප්‍රගුණ කරගත්තන් පස්සේ ඒකේ සෑහෙන වෙලාවක් ඇති වෙන තාක් ඒක ප්‍රගුණ කරගෙන ඊළඟට තුන්වෙනි ධ්‍යානය ගැන හිත යොදන්නට තියෙනවා. ඒකෙදි ඒ පළවෙනි ධ්‍යානයේ සමුදෙල අංග පහ බලනවා ඊළඟට දෙවෙනි ධ්‍යානයේ සමුදෙල අංග තුන බලනවා තුන බාලා හිතින ප්‍රීතියේ තියෙන ඕලානික බව මෙනෙහි කරලා සුඛ ඒකාග්‍රතාව සහිත අංග දෙකකින් යුක්ත වූ තුන්වෙනි ධ්‍යානයේ අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරගෙන මුදිතා භාවනා කරගෙන යනවා ඒක ප්‍රගුණ කරනකොට අර වගේම විතරක විචාර ප්‍රීති තුනම නැතුව සුඛ ඒකාග්‍රතාවකින් අංග දෙකකින් යුක්ත වූ තුන්වෙනි ධානයේ ස්පර්ශනාගත වෙනවා. ඒකත් අර වගේම ප්‍රගුණ කරගන්නට ඕන වශීතා පහෙන්. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවේකන කියන මේ කරුණු පහෙන්ම වශීතා භාග පමනවා ගන්නට ඕන. ඒ වශීතා භාග පමනවා ගැනීමෙන් ඊට පස්සේ ඉතින් තමන් කැමති තාක් පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ නැවත නැවත නැවත සමාධි සමාධි ඒවා වශීතා බාට පමුණවා ගන්න ඕනේ. ඒකේ තියෙනවා ඉතින් තුන්වෙනි ධානයේ සමහැදලා නැති දෙවෙනි ධානයට ආය පළවෙනි ධානයට මුලිස්සිතාගත ආගසිත මොහොත පවා ප්‍රගුණ කරගන්නට ඕනේ. එසේ ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි නැවත නැවතර මෛත්‍රී ධානය, කරුණා ධානය, මුදිතා ධානය කියන මේ තුනම එකට තේලියට ප්‍රගුණ කරගෙන යන්නේ. ඒ තුනම අවශ්‍ය වෙන උපේක්ඛා බ්‍රහ්ම විහරණේ සඳහා ඒක ඉදිරි අවස්ථාවක දැනගන්න අපි සලස්සලා දෙනවා උපේක්ඛා බ්‍රහ්ම විහරණය විශේෂයි. ඒකෙදි ප්‍රථම ධාන ආදී ධාන ලැබෙන්නේ හතරෙනි ධානයේ පමණයි ලැබෙන්නේ. දැන් මේකේ මුදිතා ධානය ලැබෙන හැටි එහි තියෙන පරිකර්ම සමාධිය, උපචාර සමාධිය, ප්‍රථම ධාන සමාධිය, ဒုတိ ය ධාන සමාධිය, තෘතිය ධාන සමාධිය කියන මේ කියන සමාධි මට්ටම මේ මුදිතා භාවනාවෙන් ලැබිය හැකි බව අපි පිළිගන්නට ඕනේ. අවසරයි ස්වාමීන් වහන්ස සියලු අර්පණා සමාධියට මුදිතාව පදනම් වන්නේ කෙසේද? සියලු අර්පණා සමාධියටමත් මුදිතා භාවනා පදනම් කරගන්න පුළුවන්. අර්පණා සමාධි සියල්ලම තියෙනවා නේද 30ක්. 30ක් තියෙනවා කර්මස්ථාන 30කින් මේ ධ්‍යාන ලබන්න පුළුවන්නේ. ඒ ධ්‍යාන ලබන්න දැන් අපි මෛත්‍රී ධ්‍යාන ලබලා, කරුණා ධ්‍යාන වඩලා, මුදිතා ධ්‍යානත් වැඩුවෙන් පස්සේ මේ මුදිතා ධ්‍යානයට අනතුරුව කැමැති තාක් තමාට අනිත් කර්මස්ථාන වඩන්න හැකියකම ලැබෙනවා. ඒකට පහසුම ක්‍රමේ තමයි ඉස්සෙල්ලා ආනාපාන සතියට හැරෙනවා. දැන් මෙයින් අර ධ්‍යාන ලබාගත් කුජලයාගේ సంతානයේ නීවරණ පහ සම්පූර්ණ යටපත් වෙච්ච බැවින් කිසි බාධාවක් නැවේ ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන හතරක් උපදවන්න සමර්ථ වෙනවා. ඊළඟට ද්වත්‍ය ආකාරයට හැරෙනවා. කේශාලෝමාදී කොට්ටාස 32 කේම එකක් ගානේ ප්‍රථම ධානයක බැගින් උපදවන්න සමර්ථ වෙනවා. තවත් දුරට අසුබ භාවනා ඒ කියන්නේ අවිඥානික දසාසුබ කියලා තියෙනවා උද්දුමාතික වෙනීලකාදී ඒවා සිතින් මවාගෙන එහිදී ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්න පුළුවන් කර්මස්ථාන 10ෙදී ඊළඟට නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාත කසින කියන වර්ණ කසින වඩන්න පුළුවන් ඊළඟට පඨවි කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආලෝක කසින ආකාශ කසින කියන මේ කසින භාවනා සියල්ලම වඩන්න පුළුවන් වෙනවා. ඒකම දැන් මුලින් සඳහන් කළාසේ බ්‍රහ්ම විහාර භාවනා අතරින් උපේක්ෂා බ්‍රහ්ම විහරණයක් වඩන්න පුළුවන් වෙනවා. මේ නිසා මේ මුදිතා භාවනා වෙනොත් එයින් විනීවරණ යටපත් කරගෙන ඉන්න බැවින් ඔය ආනාපාන ධ්‍යාන ඊළඟට ද්වස්ති සාකාර ධ්‍යාන අවිඥානික අසබ ධ්‍යාන, බ්‍රහ්ම විහාර ධ්‍යාන, ඒකම දස කසින ධ්‍යාන, අරූප සමාපatti හතර මේ සියල්ලම උපදවන්න පුළුවන් වෙනවා. මේ මුදිතා භාවනාවෙන් කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. හේතුව කොයි හරි අර්පණා භාවනාවක් සාර්ථකව වැඩුවා නම් ඒ එක පදනම් කරගෙන අනිකුත් අර්පණා සමාධි සියල්ල වඩන්න පුළුවන් කියන එක බුද්ධ වචනයට අනුව අපි තේරුම් කරගන්නට ඕනේ. මක්නිසාද මේ ධ්‍යාන කියන එක ඇත්ත වශයෙන් කර්මස්ථාන වශයෙන් වෙනස් වුණාට ධ්‍යාන ඒ ඒහා සමානයි. ප්‍රථම ධ්‍යාන, අදි රූප ධ්‍යාන හතර එක හා සමානයි. අරූප ධ්‍යාන හතර ඒවා එක හා සමානයි. දැන් වෙනස තියෙන්නේ අරමුණු විතරයි. දැන් මෙතෙන්දී අපි අරමුණ ගත්තේ සත්පුජ්‍යල අරමුණක් වශයෙන් සත්පුජ්‍යලයන්ට මේ මුදිතාව පැවැත්වීමයි. මෙන්න මේක නිසා මේ මුදිතා භාවනාවත් සියලුම අර්පණා භාවනාවන්ට පදනම් වෙනවා කියන එක අපි තේරුම් ගනිමු. ස්වාමින් වහන්සේ මුදිතා භාවනාවෙන් විදර්ශනාවට යොමු වන්නේ කෙසේද? මුදිතා භාවනාවෙන් පමණක්මත් පුළුවන් විදර්ශනාවට හැරෙන්න. ඒ හැර දැන් මෙතන සඳහන් කළානේ අනිකුත් අර්පණා කර්මස්ථාන අෂ්ට සමාපatti දක්වා වඩන්න පුළුවන් කියලා. එනිසා අෂ්ට සමාපatti දක්වාම මුදිතා භාවනා පදනම් කරගෙන සමාධිය වඩලා ඊට පස්සේ ඒ ආලෝකය විශේෂයෙන්ම ආලෝක අතුරෙන් ඔය ඕදාත කසින ආලෝකය, තේජෝ කසින ආලෝකය, ආලෝක කසින ආලෝකය කියන ආලෝක ක්‍රම තුනක් තියෙනවා. ඒක බොහොම ප්‍රසන්නයි. එනොත් ඕදාත කසින ආලෝකය වඩාත්ම ප්‍රසන්නයි. ඒ ඕදාත කසින ආලෝකයෙන් ඒකෙන් රූපාවචර සතරිනි ධානයේ සමවැදිලා ඒ ධානයෙන් අවදි වෙලා ඥාන ආලෝකයේ පතිරුණා මේ රූපකයට. මේ රූපකයට ආලෝකයේ පැතිරෙවහම ඒක ඊළඟට ගන්නේ විදර්ශනා ආලෝකයේ හැටියටයි. ඊළඟට මේ සමත භාවනා අරමුණක් වශයෙන් නෙමෙයි මෙනෙහි කරන්නේ විදර්ශනාවක් වශයෙන්. මේ ශරීරයේ තියෙනවා රූප කොටස් 28ක්. එයින් හතරක් තියෙනවා ඕලාරික වශයෙන් අපට ගන්න තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ රූප කොටස් 4 මහා භූත රූප කොටස් 4 ඒ මහා භූත රූප කොටස් 4 ලක්ෂණ වශයෙන් 12ක් ගන්න තියෙනවා පඨවි කියන ධාතු කොටසේ තියෙනවා ලක්ෂණ 6ක් ඊළඟට ආපෝ ධාතුවේ තියෙනවා ලක්ෂණ 2ක් තේජෝ ධාතුවේ ලක්ෂණ 2ක් වායෝ ධාතුවේ ලක්ෂණ 2ක් සියල්ල 12යි ඒ 12 ආකාර වූ ලක්ෂණ අනුව සතර මහා භූත රූප වෙන් කර ගන්නවා මේ ශරීරේ ඊළඟට තවත් දුරට ආලෝකයේ විසද කරගෙන බැලුවාම ඒ සතර අතරේ තියෙනවා කුංචි කුංචි කොටු කොටු වශයෙන් පේන මේ රූප කොටස්. ඒවා කලාප කලාප හැටියට හඳුන්වනවා. රූප කලාප, සුද්දාස්තක රූප කලාප. ඒකේ තවදුරට මේ ආලෝකයේ පැහැදිලිව විනිවිද දකින්න උත්සාහ කරාම මේ ශරීරය දැන් තියෙනවානේ අපිට වස්තු රූප හයක් චක්කු, සෝත, ධාන, ජීවා, කාය, හදේ කියලා ඒ වස්තු රූපයන් වෙන් කරගෙන වස්තු රූපයන් ඇතුලේ තියෙන රූප කලාපටක තෝරා ගන්නවා. දැන් අපි හිතනවා හදේ වස්තුව කියලා. හදේ වස්තුවේ තියෙනවා කලාප 6ක්. කාය දශක, භව දශක, වස්තු දශක කියලා 10 කොටස් තුනයි. ඊළඟට චිත්තජ සුද්ධාෂ්ටක, උපජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා තුනයි 6යි. රූප වශයෙන් 54ක් තියෙන ওই කලාප 6යි. ඔය වගේම චක්කු මේ ප්‍රසාදයේහි චක්කු වස්තුවේ රූප කලාප හයක් තියෙනවා. සෝත වස්තුවේ රූප කලාප හයක් තියෙනවා. ගාහන වස්තුවේ හයක් තියෙනවා. ජීවා වස්තුවේ හයක් තියෙනවා. කාය වස්තුවේ තියෙන රූප කලාප පහයි. කාය දශක, භාව දශක, ඒ වළඟට චිත්තජ සුද්ධාෂ්ටක, උපජ සුද්ධාෂ්ටක, ආරජ සුද්ධාෂ්ටක කියලා. ඉතින් මේ විදිහට කලාප වශයෙන් මේ වස්තු රූපයන්ගේ රූප බලනවා. ඊළඟට අපේ ජඨරාග්නේ තියෙන තැන තියෙනවා අපේ సంతානයේ ජීවිතේ නවක කියලා රූප කලාපයක්. ඒක දැන් තේජෝ ධාතු කොටස් හතරක් හතරෙන් තුනකම තියෙනවා. වායෝ ධාතු කොටස් හයෙන් පහකම තියෙනවා ඔය ජීවිත නවක රූප කලාපය. ඔය විදිහට කර්මජ රූප කලාප සියල්ල සොයා ගන්නවා. ඊළඟට චිත්තජ රූප කලාප අටක් ඒක තියාන සොයා ගන්නවා. ඊළඟට උත්ජි රූප කලාප හතරක් තියෙන ශරීරයක සොයා ගන්නවා. ආහාරජ රූප කලාප දෙකක් තියෙන සොයා ගන්නවා. මේ විදිහට ශරීරයේ තියෙන රූප කලාප 23ක්ම සොයා ගන්නවා. ඒවායේ රූප කලාපයන්ගේ එක එක රූපයක් වෙන් කරගෙන බලනවා. ඔය දෙන මුළු සර්වාංගයේම තියෙන රූප සියල්ලම අරමුණු කරගෙන ඊළඟට මේ තමන් පරිහරණය කරන ඇඳුම් පැළඳුම් වල සූරු කිරි කරවල වාඩි වෙන ආසනවල අඳපුටු වල ඉන්නේ තමන්ගේ නිවාසයේ තියෙන රූප කලාව ඔක්කොම බලනවා. ඊළඟට අවිඥානික රූප බලලා සවිඥානික ස්වරූපත් බලනවා. අනිසත්‍ය කුජලයන්ගේ సంతාන තුල රූප කලාප බලනවා. එහෙම ආධ්‍යාත්මික බාහිර රූප සියල්ලම සොයාගෙන ඊට පස්සේ නාම ධර්මයන් සොයාගන්න බලනවා. නාම ධර්මයන් වශයෙන් තමා සමාදුණු ධ්‍යාන ටික ගන්නවා. එක එක ධ්‍යානෙක තිබුණු ධානාංග සහිත ධ්‍යාන ධර්ම එකක් එකක් ගානේ බලනවා. ඊළඟට තමන්ගේ సంతානයෙහි මෙතෙක් කල පහළ වූ දැන් ওই චක්සුද්්වාර, සෝතද්්වාර ආදී වශයෙන් පංචද්්වාරයෙහි, මනෝද්්වාරයෙහි පහළ වූ යම්තා කුසල් සිත් තියෙනවානේ කුසල් සිත් අනුව චිත්ත පරම්පරාව බලනවා. සිත්වල චිත්ත ශාස්ත්‍රික ධර්ම බලනවා. අකුසල් සිත් වලත් බලනවා. ওই විදිහට අධ්‍යාත්ම සංකානෙහි නාම ධර්ම සියල්ලම සොයාගෙන බාහිර సంతානවලත් ඒ අනුව බලනවා. එහෙම අජ්ජත් බහිද්දා නාම ධර්ම සියල්ලමත් අරමුණු කරගෙන ඊට පස්සේ ඒවා හේතුඵල ධර්ම බලනවා. හේතුඵල වශයෙන් ප්‍රතිසම්පාද අනුව බලනවා. ඊළඟට මේ නාම රූප දෙකොටසේම තියෙනවා එකක් එකක් ගානේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන හතරක්. ඒ හතරත් එකක් එකක් ගානේ සම්මර්ෂණය කරනවා. ඊළඟට අතීත අනාගත වර්තමාන නාම රූප සියල්ල සම්පින්දනය කරලා සම්වර්ෂණ ඥානය බලනවා සම්වර්ෂණ ඥානයේ වඩාන යනකොට උද්‍යාව්‍ය ඥානෙ පහළ වෙනවා ඒක සමපන්නස් ආකාරයකින් වඩනවා ඊළඟට භංගානුපස්සනා ඥානයට හැරෙනවා ඒක දීර්ඝ වශයෙන් වඩන්න තියෙනවා ඊළඟට ඉතින් භයතුපාඨාන ඥාන ආදීනම ඥාන නිබ්බිදා ඥාන මුංචිත කම්මිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරුපේක්ඛා ඥාන කියන ඥාන පරම්පරාව පිරෙලින් වඩන්න ලැබෙනවා මේ ඥාන සම්භාරය වැඩි වීමෙන් විදර්ශනා ඥාන වැඩි වීමෙන් යම් දවසක සමාගයේ සංකානේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග මාර්ගාංග ධර්ම ශක්තිමත් වුණා නම් තමන්ගේ පාරමී ගුණ සම්පූර්ණ වෙලා තිබුණා නම් සෝවාන් මාර්ගඵල අවබෝධ වෙනවා ඒවා ඉතින් අනුපිළිවෙලින් විස්තර කරන්න ගොඩක් වේලාවට අවශ්‍ය වෙනවා. ඒ විදිහට මාර්ගඵල නිර්වාණය දක්වා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල දක්වාම මේ තුන් භාවනාවෙන් විදර්ශනා පදනම් කරගෙන ඉදිරියට නිවන දක්වා යන්න පුළුවන් බව බුද්ධ වචනේ සඳහන් වෙනවා. එනිසා මේ මුදිතා භාවනාව අනිශීල්ම කර්මස්ථානයන්ට නොදෙමිනි වෙන ප්‍රයෝජනවත් වෙන භාවනාවක් බව අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ස්වාමින් වහන්සේ මුදිතාවට ආසන්න සතුරා සහ දුරස්ස සතුරා කවරේද? ඒවා ජයගන්නේ කෙසේද? කියා පහදා දෙන්න. මුදිතා භාවනාවට ආසන්න සතුරා හැටියට අර්ථ කතාවල හඳුන්වන්නේ ජේහසිත සෝමනස්සයයි. ජේහසිත සෝමනස්සය කියන්නේ තෘෂ්ණාවෙන් ආසා කිරීම, සන්තෝෂ වීම, තෘෂ්ණාවෙන් සන්තෝෂ වීම ලොකු බාධාවක්. ඒක සමීප සතුටක්. ඒ කියන්නේ තමන්ගේ හිතවත් කෙනෙකුගේ දියුණුව දැකලා ඒ ගැන මෝදෙන වෙනවනේ ලෝභෙන්. හරි වස හරි වාසනාවන්තයි නේද? හරි යහපතක් නේද? ඒ වගේම බොහොම හොඳ කෙනෙක් නේද? ආදි වශයෙන් උවම හිත හිතා අර ලෞකික වශයෙන් ආශාවක් සහිත තෘෂ්ණාවක් සෝමනස්යක් ඇති වෙනවා. ඒ සෝමනස්ය මේකට ලොකු බාධාවක් ළඟම ඉන්න බාධා තියෙන බාධාවක්. ඒකෙන් බොහෝම සංවර වෙන්න සතිමන්ත වෙන්නට ඕන භාවනාකට කරද්දී. භාවනාවේදී යම් කිසි විදියකින් ඒ විදිහේ ආශාසහගත සෝමනස්යක් ආවනම් වහා මේක මැඩ පවත්වන්න සතිය ඇති කරගන්නට ඕන. ඒ සතිය ත්‍රිලක්ෂණයට හරවලාම ඒ කියන්නේ ආශාව ත්‍රිලක්ෂණයට හරවලාම ජයගන්න අධිෂ්ඨාන කරගන්නට ඕනේ. දුරස්ත සතුරා වශයෙන් හඳුන්වන්නේ අරතියයි. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව මේකට ලොකුම ලොකු බාධාවක් නේ. ඊර්ෂ්‍යාව කියන එකනේ මේ මුදිතාට සම්පූර්ණින් බාධාව. අනුන්ගේ ධනය දාන්නේ යස ඒසුර සැප සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරන එකනේ ලෝකයේ ස්වභාවය. ඔය ඊර්ෂ්‍යාව නිසා මේ අරකේ විශේෂයෙන් ඇති වෙනවා. මොකටද ඒකත් ගන්න මෙච්චර දේවල් කියන්නේ මෙච්චර මුදල් මොකටද මෙච්චර යාන වාහන මොකටද ඒ වගේ මෙච්චර ධර්ම සම්පත් මොකටද මෙච්චර මේ නම් වුණා මොකටද ආදි වශයෙන් අනුන්ගේ දේවල් ගැන ඊර්ෂ්‍යා කරන එක ඔය අර්ථයට පදනමක් අර්ථය කියන්නේ එපාකම එතකොට ඒ නිසා එතනටාට සීලයක් රකින්න එපා වෙනවා විවේක සංවරට යන්න එපා වෙනවා බණ අහන්න එපා වෙනවා සීල රකින්න එපා වෙනවා මොනම දෙයක්වත් එයාට ඕනකමක් නැහැ ඔහුගේ සිතේ ඊර්ෂ්‍යාදී ගති වලින් පිරීලා නිසා මෙන්න මේ අර්ථය කියන එක දුරස්ත සතුදා හැටියට හඳුන්වනවා ඒකෙන් ඉතින් අපි ප්‍රවේශම් වෙන්න එච්චර මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මහන්සියක් වෙන්න තියෙන්නේ මේ ගේහසිත සෝමනස්සේ කියන දුෂ්ණා සහගත සතුටු වීමෙන් අපි ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ මුදිතාව කියන එක තෘෂ්ණා සහගත සතුටු වීමක් නෙමෙයි. කුසාසිතේ සතුටු වීමක්. ඊර්ෂ්‍යාවට පටහැනි කරගෙන ඊර්ෂ්‍යාව යටපත් කරගෙන කුසාසිතෙන් ඇති කරගන්න මුදිතාවක් තමයි මෙතන හඳුන්වන්නේ මුදිතා නමින්. එනිසා සමීප සතුරා හැටියට ද්වේෂිත සෝමනසයක් දුරත සතුරා හැටියට ඊර්ෂ්‍යාව සහිත අරකයක් හඳුන්වන්නට පුළුවන්. මේන් වැළකීගෙන කටයුතු කිරීමට අදිෂ්ඨාන කිරීම වැදගත් වෙනවා මේ මුදිතා භාවනාව. විශේෂයෙන් මේ භාවනා වඩන යෝගාවචරයන් විසින් එකම අරමුණක් සමාගයේ හිතේ ඇති කර ගන්නට ඕනේ. මේ දීර්ඝ සංසාරයේදී මුදිතා භාවනා නොයඩුව කෙනෙක් නැහැ. හැම කෙනෙක්ම මේ කුඩු කුඹුව පවා සංසාරයේ සෑම කල්පාන්තයකදීම ධ්‍යාන වඩලා බඹලෝ යනවා. කුඩු කුඹුව නිසා වශයෙන් බඹලෝ යනවා නෙමෙයි. ඒගොල්ලොන්ට අපරාපරිය කුසල සිත් පහළ වෙලා සුගතියක ඉපදෙලා ඒ අය සුගතියේදී ධ්‍යාන වඩා බඹලෝ යනවා. විශේෂයෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන හතරයි ආනාපාන සතිය තමයි ඒ කාලේ වැඩියෙන් භාවිතා වෙන්නේ. ඒ කාලේ බුද්ධ ධර්මයක් නැහැ. ගුරු උපදේශයක් නැහැ. තම තමම අර සංසාර ස්වභාවය වශයෙන් ඕනෝන්ගේ සහයෝගය ඇතුව භාවනා වඩලා බබලෝ යනවා. එනිසා දීර්ඝ සංසාරයේදී මේන් අපි නොලැබූ සම්පත්තියක් නැහැ. මේ භාවනා වැඩිමින් තේනානේ ditta ධම්මික ආනිසංස, ditta ධම්මික සුඛ වේරණානිසංස, ඊළඟට භාවශේෂානිසංස කියන්නේ බඹලෝ ඉපදීම. නමුත් බඹලෝ උපන්න කියලා අජරාමර වෙන්නේ නැහැ. එනිසා බෞද්ධයන් වශයෙන් අපි දන්නවා මේ ලෝකයේ කොතන උපනත් අජරාමර වෙන්නේ නැති නිසා අජරාමර සාන්ත නිවනට යන්නටයි අපි කුසල් කරන්නට ඕනේ. සීගාකෙන්නේ සමති විපස්සනා භාවනා වඩන විදර්ශනා භාවනා වඩන්නේ. එනිසා දැන් අපි මේ මුදිතා භාවනා වැඩිීමේදී අදිෂ්ඨාන කරගන්නට ඕනේ මේ කුසලය මට අසවල් බෝධි ඥානයෙන් මාර්ගඵල නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයම ඇති කරගන්නට ඕනේ. ඊතා කුඩා භාවනාවක් උනත් නිවන් සෝපතා කරන වෙලාවේදී ඇති වෙන ශක්තිය කල්ප කෝටි ගණන් සැසෙන කෙටි කරගන්න සමර්ථ වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය සමීප වෙනවා. ඒ නිසා අප විසින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ශාන්ත නිවන් සුව පිණිසම මේ මුදිතා භාවනාවක් උපයෝගී කර ගැනීමට අත්‍යවශ්‍යයි. මුදිතා භාවනාවක් හෝ වෙනත් භාවනාවක් හෝ කරන වෙලාවේ නිවන් සුව කතා සිදු කිරීමෙන් බෝධිපාක්ෂික ධර්මයන් තමයි වැඩෙන්නේ. එයින් කුසල් සිතක් සිතක් ගානේ අපි නිවනට සමීප වෙනවා. තමන් දෙන්නේ දෙන මුදිතා භාවනා ගැන තවත් දුරට සාකච්ඡා කරමින් ගුරු උපදේශත් ලැබමින් එයින් ප්‍රයෝජන ලබන්නට අදිෂ්ඨාන තබා ගනිමු. මෙයින් අපි ලෞකික සැප සම්පත් සියල්ල අභිභවාගෙන ලෝකෝත්තර මඟඵල නිවන් සුව ලබන්නට මේ භාවනා උපනිශ්‍රේ කර ගැනීම සඳහා අදිෂ්ඨාන කරගනිමු. අද මේ දවසේදී මේ ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අපි සෑම දිනාට මෙලොව වශයෙන් ආයුරාෝග්‍ය සම්පන්න ලබන්නත් අසනීප අපලෝපද්දර ග්‍රහ දෝෂෝලින් තොර වෙලා විදුක්ඛ නිරෝගීව සුවපත් නිවන් මඟ පාරමී පුරා ගැනීම පිණිසත් සසර ගමනේදී මේ භවයේ නිවන් නොලැබුණොත් සසර ගමනේදී සුගති සම්පන්න ලබන්නට උකුණුපන් කරන ත්‍රි හේතුක ප්‍රතිසන්දේ ජාති ස්මරණඥාන සම්මාදිට්ඨිය කියව පහළ වෙන්නට උපනුපන් කරන සත්පුරුෂ ආශ්‍රයේ සද්ධර්මාශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව නිවන් මාර්ග යන්නට උපනුපන් කරන ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රෘතෙන් ත්‍යාගයෙන් ඥානෙන් විරියොත්ප්පෙන් භවසෘතතාවයෙන් පරාක්‍රම වීර්යයෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් යුක්තව නිවන් මඟ පාරමී පුරා ගන්නටත් අද මේ දවසේ රැස් කරගත් කුසල සම්භාරයේද හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු සෑම දිනකට තෙරුවන් සරණයි